මේ අනාත්ම ලක්ෂණය නිවැරදිව පැහැදිලි කරන්නේ බුදුවරෙක්. ඒ කරුණ තුනම නිවැරදිව තේරුම් ගැනීමට අපට ඉඩකඩ ලැබිලා තියෙනවා. ඊටම නිවැරදිව ඒ කරුණ තුන පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙමනම් හොඳට බණ ටික අහන්න. පිළිවෙලෙන් දේශනා කරගෙන එනු ලබන ධර්ම දේශනා මාලාවක්. සසරෙන් නිවෙන්නට. අපි සසර ගමන් කළ ඇතිද? වෙහෙස දැනුණු කෙනා නිවන හොයනවා. තාම වෙහෙස දැනුන් නොදැනුණු කෙනා තාම සසර හොයනවා. නමුත් සැප තියෙන සසර නෙමෙයි. සැප තියෙන නිවන. පැවැත්ම තුල නෙමෙයි සැප තියෙන්නේ නැවැත්ම තුල. ඒ නිසා දේශනා කරන්නේ නැවැත්ම සඳහා. කරුණු 189ක් පසුගිය දේශනාවල සිද්ධ කරලා දැන් දේශනා කරගෙන එන කරුණු වලිනොත් දෙකක් පැහැදිලි කරා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? සංස්කාර කියන්නේ මොනවද කියන එක පසුගිය ධර්ම දේශනා තුළින් ඔයත්තන්ට අහන්න පුළුවන්. අවිද්‍යාව කියන්නේ මොකද්ද කියන කාරණය. සංස්කාර පිළිබඳවත් පසුගිය දේශනාවේ තියෙනවා. අද එකෙන් දෙකක් ඉතුරු නැද. ඒ තමයි කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන කරුණු කරුණු තුනක් එදා ඉතිරි ඉතිරි වුණා. කාය සංකාර ශරීරය කය කියන්නේ සංස්කරණය වෙනවා. කාය සංකාර. ඒ කයෙන් කය සංස්කරණය වෙනවා. කුසල පැත්තටත් අකුසල පැත්තටත්. ඒ වගේම කයේ නිතරම සිද්ධ වෙන ක්‍රියාවක් තමයි ආස්වාස ප්‍රාස්වාස. ශරීරය තුළ. දැනුවත්ව සිද්ධ වෙනව නොදැනුවත්ව සිද්ධ වෙනව. වචී සංකාර. වචනේනුත් රැස් කරනවා. කයනුත් රැස් කරනවා වචනේනුත් රැස් කරනවා. කයනුත් කුසල කුසල රැස් කරනවා වචනේනුත් කුසල කුසල රැස් කරනවා. ඒ වචනෙන් රැස් කරන්නේ විතක්ක ਵਿਚාර දෙක නිසා. විතර්ක කියන්නේ කල්පනා කරනවා, ਵਿਚාර කියන්නේ සොයා බලනවා. කතා කරන්නේ කල්පනා කරලා සොයා බලලා. ඒ අනුවත් රැස් වෙනවා. චිත්ත සංකාර. චිත්ත සං චිත්ත කියන්නේ සිත. සිතනොත් රැස් වෙනවා. චෛතසික 52ක් තියෙනවා. වේදනා සංඥා දෙක ඇරුණාම ඉතුරු 50 රැස් කිරීම සඳහා උදව් වෙනවා. සිතේ පැවැත්ම ඇදගෙන යන්න උපකාර කරන්නෙම වේදනාවයි සංඥාවයි දෙක. එයි විඳිනවා හඳුනා ගන්නවා. විඳිනවද හඳුනා ගන්නවද? විතර්කයටත් වැඩ තියෙනවා, ਵਿਚාරයටත් වැඩ තියෙනවා. විතර්ක කියන්නේ කල්පනා කරනවා, ਵਿਚාර කියන්නේ සොයා බලනවා. එයි වින්දනේ. විඳින්න තියෙන දේ පිළිබඳව කල්පනා කරනවා, හොයා බලනවා, විඳ දේ පිළිබඳවත් කල්පනා කරනවා, හොයා බලනවා. කල්පනා කරනවට කියව විතර්ක කියලා, සොයා බලනවට කියව ਵਿਚාර කියලා. ඒ දෙක හැරුණාම තියෙනවා චිත්ත සංකාර. ඒතර මේ දෙක හැරුණාම තව චෛතසික 50ක් තියෙනවා. ඒ 50න් තමයි මේ සිත ඇදගෙන යන්නේ. තේරෙනවද? සිත ඇදගෙන යන්නේ 50. විතක්ක ਵਿਚාර දෙකයින් වුණා. වේදනා සංඥා දෙකයින් වුණා. විතක්ක ਵਿਚාර කල්පනා කරනවා සෑ බලනවා. ඒ වචන පාවිච්චි කරන්න. වේදනා සංඥා දෙකයින් වුණොත් මොකද වේදනා සංඥා දෙකෙන් තමයි සංස්කාර ගොඩ නැගෙන්නේ. ඒ වේදනාවයි සංඥාවයි දෙකයෙන් වුණාම තව 50ක් තියෙනවා. ඒකට කියනවා චිත්ත සංකාර කියලා. මේ රැස් කරන තර කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන ධර්මයනොත් පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිජ්ජාභි කියන සංස්කාර වලිනුත් ප්‍රවෘත්තියක් තියෙනවා. පැවැත්මක්. ප්‍රවෘත්ති කියන්නේ පැවැත්මට. ඒ පැවැත්ම සඳහා සංසාර පැවැත්ම. ඒ සංසාර පැවැත්ම සඳහා ගන්න අපි අර කරුණ වලින් එකක්. පුඤ්ඤාභි සංකාරයක් ගන්න එක පුඤ්ඤාභි සංකාරයක් ගන්න එක ආනිච්ඡාභි සංකාරයක් ගන්න. ආනිච්ඡාභි සංකාරය කියන්නේ අරූපාවචර ධ්‍යාන. පුඤ්ඤාභි සංකාරය කියන්නේ කුසල් පින් අපුඤ්ඤාභි සංකාරය කියන්නේ අකුසල්. සිත තුළ ගොඩනැගෙන්නේ. සිත තුළ ගොඩනැගෙන දේවල් වලට කියන්නේ නාම කියලා. දැන් මේ සංස්කාර කියන නාම ධර්මයන් නිසා ප්‍රතිසන්දි විඥාණයට පැවැත්මක් තියෙනවා. එයි. මේ දෙකෙන් එකක් අවසාන අවස්ථාවට අරමුණු කරනවා. එක කුසල ආරම්මණයක්, එක අකුසල ආරම්මණයක්. අපි අරන් ආවේ මේ ලෝකෙට එනකොට කුසල ආරම්මණයක්. ඒ නිසා තමයි මනුස්ස ලෝකේ උරුම කරන් ආවේ. අකුසල ආරම්මණයක් ගත්ත අය දකින්නත් පුළුවන්. තිරිසන් ලෝකය. පැහැදිලිව පෙන්වන්න. අපිට මේ ධහම අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ අපායත් පෙන්වලා තියෙනවා දිව්‍ය ලෝකෙත් පෙන්වලා තියෙනවා. සුගතියකුත් පෙන්වලා තියෙනවා. ඇස් දෙකට පෙන්වලා තියෙනවා. නමුත් තාම දැක්කේ නැහැ. අපේ වරද. අපායක් පෙන්වලා තියෙනවා. මොකක්ද? තිරිසන් අපායයි. නිරය, තිරිසන්, പ്രേත, අසුර සතර අපායක් තියෙනවා. ඒ ඉන්න එක පෙන්වලා නැති. බලන්නකෝ මිනිස්යන්ගේ තිරිසන් සත්‍යයන්ගේ වෙනස. මොකද කරන්නේ කියලා. වෙලාවකට නාන්න තියනවද? වෙලාවකට ආහාර ටික ගන්න තියනවද? වෙලාවකට ගමනක් බිමනක් යන්න තියනවද? වෙලාවකට නිදියන්න තියනවද? ඔව්. රාත්‍රියක් මුළුල්ලේ කුසගින්නේ. හවස කරුවල වැටෙනකොට එහෙම නැත්නම් දවස පුරාම වැස්සත් කූඩුවෙන් එළියට එන්නේ. හවස කූඩුවට ගියහම පහුවදා උදේ එළි වෙනකන් ඇල් වතුර ටිකක්වත් නෑ. අපට එහෙමද? නෑ. වෙනසක් තියෙනවද? තියෙනවා. එහෙනම් අපාය පෙන්නලා නේද? සප්තමහා සාගරේ බලන්නකෝ. මොනතරම් විස්මිතද කියලා. ඇයි ඒගොල්ලෝ තැන්වල ප්‍රතිසන්දි ආරම්භ තියෙන්නේ? තිරසල් ලෝකය බලන්න. ගොඩ ඇවිදින අය. දියේ ඉන්න අය. මොනතරම් සත්ත්ව ප්‍රමාණයක් ඉන්නවද කියලා. ඒ සෑම සත්‍යයකටම තියෙන අපිට තියෙන ටිකම නෙමෙයි. අපිට තියෙන ටිකමයි තියෙන්නේ. මොනවාද? අපටත් රූපයක් තියෙනවා, ඒ සත්‍යයන්ට රූපයක් තියෙනවා. අපටත් විඳීමක් තියෙනවා, ඒ සත්‍යයන්ටත් විඳීමක් තියෙනවා. අපටත් හඳුනා ගැනීමක් තියෙනවා, ඒ සත්‍යයන්ටත් හඳුනා ගැනීමක් තියෙනවා. අපේ සිත් බලවත් වෙනවා, එයත් අංගේ සිතුත් බලවත් වෙනවා. ඒ සියල්ල දැනගන්න සිතක් එයත්න්ට ඇති වෙනවා විඥාණය අපටත් දැනගන්න සිතක් ඇති වෙනවා. මොකක්ද එතකොට වෙනස? ඇයි ඒගොල්ලෝ තිරසන් ලෝකෙට ගියේ? අපි මනුස්ස ලෝකෙට ආවේ. කල්පනා කරලා බලන්න. සංස්කාර දෙකෙන් එකක් ගත්තා. එතකොට අපි ගත්ත සංස්කාරය පුඤ්ඤාභි සංකාර. කුසලාරම්මණයක් ගත්තා අපි පෙර භවයේ. ඒ අනුව අපි මනුස්ස ලෝකෙට ආවා. එහෙනම් දැන් අපායක් පෙන්වලා නේ තියෙන්නේ. ඒ දුක තේරුම් ගන්නට. සුගතියකුත් පෙන්වලා තියෙනවා. ඒ මොකක්ද? මනුස්ස ලෝකය. සුගති 7යි. ලෝකේ තියෙන සුගති 7යි. දිව්‍ය ලෝක 6යි. මනුස්ස ලෝකයයි. ඒතර එකෙන් එකක් පෙන්වලා තියෙනවා. දැන් කොහමද තේරුම් ගන්නේ? දැන් මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ රජමාලිගාවල. නැත්. දැන් බලන්න. රජමාලිගාවල් වල ඉන්නවනේ. සිටු මැදුරවල මහා මන්දිරවල. විඳින්නේ නැද්ද? ඇයි අර සංස්කාර ගත්ත කුසල සංස්කාරිත හිණි. ඒතර ප්‍රසන්දි විඥානි. ඒතර මේ දෙකක් අරගෙන ඒතර ඒගොල්ලන් අරන් ඇවිල්ලා තියෙන කුසල ආරම්මණය ප්‍රණීත විදිහට. ඒ ආරම්මණය අතිශය ප්‍රණීතයි. අපි මධ්‍යම වශයෙන් අරන් ඇවිල්ලා තියෙනවා. දුගී දුප්පත් අසරණ පදික වේදිකාවේ අතු පැලේ ඉන්න හීන වශයෙන් අරන් ඇවිත් තියෙනවා. දුර්වල හීන කියන්නේ. අපි මධ්‍යම වශයෙන් අරන් ඇවිත් තිනවා. අර රජ මැදුරු වල ඉන්න ප්‍රණීත වශයෙන් අරන් ඇවිත් තින විඥානය. ප්‍රතිසන්දිගත ඒක නිසා එතන. ඒතොර එහෙනම් මේ විඥානය. ඒතර විඥානය කියන්නේ මොකක්ද? අරමුණ දැනගන්න. යම් අරමුණක් දැනගන්නවද දැනගන්නේ? විඥානය. සංඥාවෙන් හඳුනලා දෙනවා. ඒතර අපටත් තියෙන රූපයක් තියෙනවා වේදනාවක් තියෙනවා සංඥාවක් තියෙනවා සංස්කාරයක් තියෙනවා විඥානයක් අර ස්ථිරසං සත්‍යයට රූපයක් තියෙනවා, විඳීමක් තියෙනවා, හඳුනා ගැනීමක් තියෙනවා, සිත බලවත් වෙනවා. ඒ ටික දැනගන්නේ විඥානේ. දැන් එතකොට වෙනස් වෙනස් ඇතිකලේ කවුද? පෞපින්දික. ඒක තමයි වෙනස ඇතිකලේ. ඒ නිසා තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනිජ්ජාපි සංඛාර කියන්නේ අරූපාවචර ධාන කැමති කෙනෙකුට ඒ ධානයක් උපදවාගෙන අරූපාවචර බ්‍රහ්ම ලෝකයක ප්‍රතිසන්දි ගන්න පුළුවන් එහෙම නැත්නම් රූපාවචර බ්‍රහ්ම ලෝකයක ප්‍රතිසන්දි ගන්න පුළුවන් රූපාවචර කුසලයක් උපදවා ගත්තොත් එහෙම නැත්නම් කාම ලෝක සුගති හතයි සුගති හතෙන් ප්‍රතිසන්දි ගන්න පුළුවන් කුසලේ කුසල ආරම්මණයක් වශයෙන් එහෙනම් ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය උනේ මොනවද ප්‍රත්‍ය කියන්නේ උපකාර වුණා. උදව් වුණා, පිහිට වුණා. එතකොට දැන් අපට ප්‍රතිසන්දියට උදව් වුණේ, උපකාර වුණේ, පිහිට වුණේ කුසල ආරම්භණයක්. නියත වශයෙන්ම පිළිගන්න සිද්ධ වෙනවා. ඒතරේ කුසල ආරම්භණයක් අරගෙන අපි ප්‍රතිසන්දි ගත්තා. හැබැයි විඳින ස්වභාවය වෙනස්. ප්‍රවෘත්තිය. දැන් මම ඒකනේ කිව්වේ මාලිගාවල් වල ඉන්නවා. මධ්‍යම පැලැන්තියේ ඉන්නවා. අසරණව ඉන්නවා. වෙනස් කරලා තියෙනවා. ඒ ඒයි දීලා තියෙන ආකාරයට දුන්න විදිහට තමයි ලැබෙන්නේ. ඒගොල්ලෝ ප්‍රණීත විදිහට දීලා තියෙනවා. ගෙවල් දොරලුත් පූජා කරන් තියෙනවා, ඉඩ කඩුනුත් පූජා කරලා තියෙනවා, යාන වාහනත් පූජා කරලා තියෙනවා, මිල මුදලුත් පූජා කරලා තියෙනවා, රාන් රිදි මුතු මැණිකුත් දන් දීලා තියෙනවා. ඒ සියල්ල දන් දීලා තියෙනවා. හැබැයි පිරිසිදු සිතින්, තාමත්ම පිරිසිදු සිතින් සම්පූර්ණ ලෝභය අතහැරලා ලෝභය කියලා කියන්නේ බාහිර සම්පත් Tamanට අයිති කරගන්න තියෙන කැමැත්තටයි ලෝභය කියලා කියන්නේ. සමහර අය දන් දෙනවා එහෙමත්. පොඩ්ඩක් දීලා ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා. නේ? පොඩි දෙයක් දීලා. ඉන්නවා. දැන් අපේ රටෙත් ඉන්නනේ. දැන් මේ දවස්වල දෙනවා එහෙම. මම නොකියවට ඔය කට්ටිය දන්නවා. දීලා ලොකු දෙයක් බලාපොරොත්තු නැද්ද? ඒක දානේ නෙමෙයි. ඒක ව්‍යාපාරයක්. යම් කෙනෙක් දෙනවා පිරිසිදු සිතින් දුන්නා ආයේ පිළිබඳව සිතුවිල්ලක් නැහැ. දුන්නු දේ දුන්නා. මුත්තචායගෝ පයිතපානි. අතින් අතහැරියා සිතුනුත් අතහැරියා. දැන් සමහරක් අය අතින් අතහරිනවා. හැබැයි සිතින් ඉදිරිය අල්ලගෙන නේ ඉතින්. ඒකයි මම කිව්වේ මේ දවස්වල එහෙම දෙනවා කියලා. ඉදිරිය සිතින් අල්ලගෙන දෙන්නේ. ඇයි ඊට වඩා විශාල දෙයක් බලාපොරොත්තු වෙන. දෙන්න එපා. අන්න රජ රජ මෙදුරවල මහා මන්දිරවල මාලිගාවල් වල ඒ ප්‍රතිසන්දි අරගෙන ප්‍රවෘත්තිය පැවැත්ම සැප විපාක විඳින්නේ අතිනුත් අතහැරියා සිතිනුත් අතහැරියා. සමහර අපේ උපාසකම්මලාගෙත් තියෙනවා. පන්සලට ගරු බහන්න පූජා කරනවා. ඇඳක් පූජා කරනවා, ආසිපුටුවක් පූජා කරනවා, පුටුවක් පූජා කරනවා, කරඬුවක් පූජා කරනවා. ඒ විදිහ මොකක් හරි පූජා කළා ඊට පස්සේ තව සද්දයක් ගිහින් හිමිසරේ බලන එක තියෙනවද කියලා. නැද්ද? එතකොට බලන්න දැන් අතින් අතහැරියා. සිතින් ආය අරන් ගිහිල්ලා. දෙකනේ අයියෝල් හොයන්නේ. හොයන්න එපා. දුන්නා නම් දුන්නා. ඒක තමයි අතහැරීම කියන්නේ. ඒ සිත තමයි ප්‍රනීත. තේරෙනවද? මධ්‍යම වශයෙන් දුන්නා. ටිකයි දුන්නේ. අර ප්‍රණීත විදිහට දුන්නේ ටිකක් දුන්නා, තරමක් දුන්නා. ඒ අපි මධ්‍යම වශයෙන් විඳිනා. තේරෙනවද? පොඩ්ඩක්වත් දුන්නේ චුට්ටක් දුන්නා. මම ඒක දැන් විඥානයේදී කියනවා තව දුරට පැහැදිලි කරලා. ඒගොල්ලෝ අනුන්ගේ ලැබෙනකම් බලා ඉන්නවා. නැද්ද? එහෙනම් ඒතර විඥානය ප්‍රතිසන්දි විඥානයක් තියනවද? තියෙනවා. ප්‍රතිසන්දි විඥානයක් අපිට ඉස්සල්ලාම මෞකසේ බැසගත් එක. ඒතර මේ ප්‍රතිසන්දි විඥානය බැසගත් තැන ඉඳලා එතන ඉඳලා තියෙන්නේ පැවැත්මක්. එතන ඉඳලා පැවැත්ම. දැන් එතන ඉඳලා ඒ විඥාන පත්‍ය නාම රූපන් නාම රූපච්ච සලායතනක් කියනවා. දැන් මේ විඥාන හටගන්නේ කොහොමද? ඇස මූලික කරගෙන විඥාන දෙකක් හටගන්නවා. ඇස මූලික කරගෙන විඥාන දෙකක් හට ගන්නවා. එකක් සැප විපාකයි එකක් දුක් විපාකයි. තේරෙනවද? ඇහෙන් දකින දේ අතිශය ප්‍රණීතයි. දැන් මම ඒකනේ කියාර මාලිගාවල් වල සිටු මැදුරු වල ඉන්න අයගේ නිවෙස් වල තියෙන උපකරණ එහෙම කොහොමද? කලුවර ලීයෙන් හදලා තියෙන, කොහොඹ ලීයෙන් හදලා තියෙන, තම වටිනා ඕක් ලී වලින් හදලා තියෙන. අතිශය සුඛෝපභෝගී ලී බඩු. බුමුතුරුණ තියෙනවා ලක්ෂ ගණන් වටින කලාල තියෙනවා. දහස් ගණන් ලක්ෂ ගණන් වටින පහන් තියෙනවා. නැද්ද? තව අතිශය විශාල ඒවා අතිශය දැක්කම දෙකොම් කළු. ඔය ලංකාවේ තරු පහේ හෝටල් වල එහෙම තියෙන්නේ ගින් බලන්න. අතිශය දැකුම් කළු ගෘහ භාණ්ඩ නැද්ද? තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ඒවා දකින්නකොට ඇති වෙන විඥානේ මොකක්ද? අතිශය ප්‍රණීත නැත්නම් ප්‍රණීතයි. ඒ විඥානය කියන්නේ ඇහෙන් රූපයක් දැකලා හටගන්න විඥානය අතිශය ප්‍රණීතයි. අකුසල විපාකයක්. ඒක වෙල කුසල විපාකයක්. ඒතර අකුසල විපාකයක හටගන්න ඇහෙන් රූපයක් දැකලා හටගන්න විඥානේ දුගී දුප්පත් අතු පැලක ඉන්න මිනිස්සෙක්. ඒ මිනිස්සයාගේ ගෙදර කටුමැටි නැද්ද? වහලෙට ඉලුක් ටිකක් දාලා කැඩිච්ච පුටුවක් දෙකක් තියෙනවා. මේවල් ඉරිලා. ඇඳක් තියෙනවා ලෑලි කැඩිලා. මෙට්ටකුත් නැහැ. එහෙම නැත්. කබඩ් එකක් තියෙනවා දොර උස්සලා වහන්නේ. නැත්. ආ. ඒතොර ජනෙල් පියන් දෙක අතින් අල්ලලා තියන්න ඕනේ. එහෙම නැත්නම් ඊටරෙදි ගහන් ඉන්නවා. නැත්. නිවුස් වලටත් පේන්නේ. අලි එහෙම කඩපුවා මොනවද ඒකේ තියෙන්නේ? දැන් එහෙම නැද්ද? ඒතොර ඒගොල්ලන්ටත් ඒ රූප දැකීම නිසා සිතක් හැදෙනවා. අර මහා මන්දිරවල ඉන්න අයටත් රූප දැකීම නිසා සිතක් හැදෙනවා. ඇසයි රූපය නිසා හැදෙනවා සිතක්. ඒ සිත අතිශය ප්‍රණීතයි. ඒ මොකද්ද? සැප විපාක. අර අතු පැලේ ඉන්න මිනිස්සයට අර දුගී දුප්පත් පැලේ ඉන්න මිනිස්සයාටත් එයාගේ ගෙදර තියෙන උපකරණ ටික නිතරම පේනවා. කැඩිච්ච ඇඳ, ඉරිච්ච වේවැල් ඉරිච්ච පුටු ටික, කැඩිච්ච අල්මාරිය කබඩ එක, හැලිවලන් පරණ හැලිවලන් ටික ඒ මනුස්සයාට පේන්නේ නැති. එතකොට එයාට සිත් හතර ගන්නවා එතකොට. ඇසයි රූපය නිසා සිතක් හැදෙන්නේ. එතකොට ඒ හැදෙන සිත අකුසල විපාක. දැන් එතකොට එහා මූලික කරගෙන සිත් දෙකක් හැදෙනවද? තවත් එකක් තියෙනවා. මධ්‍යම. මධ්‍යම එකක්. දැන් ඒක දැන් ඔයාලගේ නිවෙස් වල තියෙනවා. අර මහා මන්දිර වල වගේ තියෙනව නෙමෙයිනේ. හැබැයි අර අතු පැලේ තියෙනා වගේත් නෙමෙයි. එහෙමත් තියෙනවා. එතකොට යම් ආකාරයක ප්‍රණීත භාවයක. ඒ කියන්නේ අතිශය ප්‍රණීත නැහැ. හැබැයි අතිශය අප්‍රසන්නත් නැහැ. හීනත් නැහැ. යම් මට්ටමකට තියෙනවා. ඒකට කියන උපේක්ෂා සහගත කියලා. එහෙනම් ඇහෙන් දකින ඒ ස්වභාවයන් තියෙනවද? සිතක් හටගන්න. තියෙනවා. ඇයි එහෙම හටගත්තේ? අර මං ඉස්සෙල්ලා කිව්ව සංස්කාර පච්චය විඥානං කිව්වේ ඒකයි. කුසල සංස්කාර අර ප්‍රණීත ඇහෙන් දකින රූප පිළිබඳ විඥාන. කුසල සංස්කාර හැබැයි අතිශය ප්‍රණීත විදිහට කරලා තියෙනවා. උසස් ලෙස දීලා තියෙනවා. සම්පූර්ණ අතහැරලා දුන්නා. ඒ අනුව ලැබෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි දන්නවා. එංගලන්තේ තියෙන මාලිගාවක්. රෙජිනා ලෝකේ නොදන්න කෙනෙක් නේ. දැන් එයාලට එංගලන්තය ආණ්ඩුවෙන් සියලුම දේවල් කරන්නේ. නේ. දැන් මේ ළඟදිත් මම දැක්ක දරුවෙක් උපන්න. ඒ ආයතනය අය එතනට ගිහිල්ලා තමයි දරුවගේ උපැන්න සහතිකෙත් සඳහන් කරගෙන ඒක එතනට ගිහිල්ලා සඳහන් කරගෙන එනවා ඒ කට්ටිය. අපටත් එහෙම කරනවා. අපිට එහෙම කරන්නේ. ඒතර ඒගොල්ලන්ට සම්පූර්ණ ගමන් බිමන් වියදම් ඒ සියලුම දේවල් රජෙන් දරන්නේ. අපට මොනතරම් දුක් විඳලා හොයාගන්න ඕනේද වේලක් ගන්න. ඇයි ඒ? ඒ තමයි මං කිව්වේ. ඒගොල්ලන්ගේ විඥාන කොහමද එතකොට? අර අතු පෙළේ ඉන්නවනේ. මේ වෙනස ඇති කරේ අර සංස්කාර කියන ධර්මතාවය නෙමෙයි. දෙවියන් වහන්සේ මම කිව්වත් හරිද? ත කර්මයට අනුරූප වුණා කිව්වත් හරිද? ඒ ගත්තේ අර කර්ම දෙකෙන් එකක් නේ. අවසාන චුති සිතට ගත්තේ කර්ම දෙකෙන් එකක්. කුසල කර්ම, අකුසල කර්ම. ඉතින් ඒන් දෙකක් අරගත්ත ඒකේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. පැහැදිලිද කියන එක? එතකොට ඇහැ බාහිර රූප නිසා සිත් දෙකක් හට ගන්නවා. ප්‍රනීතාකාරයෙන් හා හීනාකාරයෙන්. ඒ කියන්නේ අකුසල විපාක. ඒකට කියන්නේ අපි ධර්මයෙන් කිව්වොත් අකුසල විපාක විඥානය. අරක කුසල විපාක විඥානය. කනයි ශබ්දය නිසා සිතක් හැදෙනවා. දන්නවද? කනයි ශබ්දය නිසා සිතක් හැදෙනවද? අහන කෙනෙක් නැහැ. බලන කෙනෙකුත් නැහැ. මේ විඥාන කියන්නේ නාම ධර්මයක්. හොඳට මතක තියාගන්න. අර සංස්කාර කියන්නේත් නාම ධර්ම. එතකොට මේ නාම ධර්මයක් මේ ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය වුණා කියන්නේ උපකාර වුණා. ඒ කියන්නේ භව දෙක සම්බන්ධ කරන්න කර්මය නැමැති නාම ධර්මයන්. කර්මය කියන්නේ සිත තුළ ඉපදෙන ඒ ස්වභාවය, සකස් වෙන ස්වභාවය. ඒතර ඒ අනුව ප්‍රතිසන්දි විඥාණය, ඒතකොට නාමය නාමයට ප්‍රත්‍ය වුණා, උපකාර වුණා. ඒ අනුව තමයි අර සිතුවිලි උපදින්නේ. ඒවත් නාම ධර්මයි. හැබැයි ඒකට ශරීරය උපකාර වෙලා තියෙනවා. එයි. ඇහැ පිහිටලා තියෙන ශරීරය. කන පිහිටලා තියෙන්නේ. ඔව්. ඒතර කනයි බාහිර ශබ්දය නිසා සිතක් හැදෙනවා. දැන් සිතෙත් තියෙනවා සැප විපාක දුක් විපාක. දැන් කනෙන් අහන ශබ්ද අතිශය මිහිරියව නැද්ද? අර සිටු මැදුරු රජමාලිගාවල වල තියෙන අතිශය සියුම් මිහිරි නාද දෙන සංගීත භාණ්ඩ. පියානෝ එහෙම තියෙනවා මම හිතා ලක්ෂ 4ක් 5ක් විතරනේ. දැන් කට්ටිය ගල්වත් තියෙනවා. නෑ ගන්න බෑ අපිට. ඒතකොට ඒ වෑන් නිකුත් වෙන හඬ එයාලගේ කම් වලට මොකද කරන්නේ? ඒ සිතක් හදලා දෙන්නේ නැද්ද? ඒ සිත ප්‍රණීත නැද්ද? දැන් ඔයත්තන්ගේ නිවස් වල තියෙනවා. මධ්‍යම පැලැන්තියගේ නිවසල තියෙනවා. ඒත් තියෙනවා යම්කිසි කන පිනවන්න අවශ්‍ය කරන දේවල් තමන්ගේ නිවස තුළ ගොඩ ගහගෙන ඉන්නවා. දැන් ඒව එන්නගෙන හඬ අර තරම් ප්‍රණීතද? නෑ. හොඳයි අර අතු පැලේ ඉන්න මිනිස්සෙක්. ඒ අතු පැලේ ඉන්න දුගී දුප්පත් තැන ඉන්න මිනිස්සයාගේ තියෙන කැඩිච්ච රේඩියෝ එකක්. ස්විච් එක දානකොට කරකරස් කරකරස් ගන්න. පෙලක් වෙලාට ඇහෙනවා ආයි හඬ නැතු යනවා. එහෙමත් නැද්ද? එයාටත් හැදෙන සිතක්. කනයි ශබ්දය නිසා එයාටත් සිතක් හැදෙනවා. එතකොට අර සුවිසල් මන්දිරවල ඉන්න අයට අර බහන්න උපකාර කරගෙන එයාටත් සිතක් හැදෙනවා කනයි ශබ්දය නිසා. වෙනසක් තියෙනවද? සැප විපාක ප්‍රවෘත්තියයි. පැවැත්මයි. දැන් පැවැත්ම තේරෙනවද? දැන් මේ ඉන්ද්‍රියන්ගේ නාරම්මන ගන්නේ මේ කුසල කුසල කර්මයන් අනුව කියන එක මේ පෙන්නන්නේ. හැබැයි මේ ඔක්කොම නාම ධර්ම මේ සිතුවිලි. කනයි ශබ්දය නිසා හැදෙන සිතුවිලි නාම ධර්ම. කනයි ශබ්දේ රූප ධර්ම. කනත් රූප, බාහිර ශබ්දයත් රූප. ඒ දෙකෙන් නිසා හැදෙන සිත් විඥාන. නාසය ගන්ධය නිසා හැදෙනවා. හොඳ සතුට සහගත සිතක් හැදෙනවා. දුක්ම සහගත සිතකුත් හැදෙනවා. ඒ කොහොමද? හොඳ සුවඳ මිහිරි සුවඳ. ගෙවල් වල ස්ප්‍රේ කළා නැත්නම් දැන් ඕන්න බලන්න පුළුවන් ගිහිලා. ඔය ලංකාවේ තියෙන තරුපහේ හෝටල් ටිකක් ගලදාරි, තාජ් සමුද්‍ර, ඉන්ටර්කොන්ටිනෙන්ටල්, නොසන් ග්‍රිලා. ඒ හෝටල් එකට ගිහින් බලන්නකො කොහොමද ඒවා සුවඳවත් කරලා තියෙන ආකාරය. අපේ ගෙවල් වලත් එහෙම සුවඳ කරලා තියෙනවා. කරන්න පුළුවන්. ඒගොල්ලන්ට එතනදී හැදෙන සිත මොකද්ද? නාසය ගන්ධය නිසා. ප්‍රණීත නැද්ද? අර අතු පෙළේ ඉන්න මිනිස්සයෙක්. ගහේ මල් ටිකක් කඩාගෙන වතුරේකට දාලා තියලා තිනවා. ඇයි ඒකිනුත් වෙන සුවඳක්? ඒක අග්‍රහණය කරන යා. නැද්ද? ඒ මොකක්ද එතකොට? ඒක දුක් විපාකාරක. අර මහා මන්දිරවල ඉඳගෙන නාසය පිනවනයි. සැප විපාක. සිත් දෙකක්ද? දැන් කට්ටියට තියෙන මධ්‍යම පැලැන්තිය. නේ. සමහර වෙලාවට සුවඳක් දැනෙනවා, සමහර වෙලාවට දුර්ගන්ධයක් තියෙනවා. එහෙමත් තියෙනවානේ. දැන් අර තරුපහේ හෝටල් වල එහෙම කිසිම කෙනෙකුට දුර්ගන්ධයක් කියන එකක් එයිද? නෑ සියල්ල ඉවත් කරනවා. නැත්. අපි එනිමෙස්සල අපි ඒව ඉවත් කරගන්න යනවා. එතකොට ඒ නාස්‍යයට ගඳ දැනෙනවා. සිත් හැදෙන අය අවස්ථාවේ. හැදෙන්නේ නැද්ද? නාසයේ ගන්ධය නිසා සිතක් හැදෙනවා. ඒකෙත් තියෙනවා අකුසල විපාක, සැප විපාක. තියෙනවද? හැබැයි විඳින කෙනෙක් නෑ. සිතක් හැදෙනවා විතරයි. ඒ සිත හැදෙන්නේ නාස්‍යයි ගන්ධයයි නිසා නාස්‍යයිති රූපයට ගන්ධයයිති රූපයට ඒ රූප ධර්ම දෙක නිසා අර සිතක් හැදෙනවා විඥානය ගාන විඥාන තියෙනා නේද එහෙම විඥාන දිවයි රසයයි නිසා විඥානයක් හැදෙනවා දිව බාහිර රසය විඥානයක් හැදෙනවා හැබැයි ඒ විඥානෙත් තියෙනවා අතිශය සොම්නස් අතිශය දුක් මුසේ පාන් කෑල්ලක් ගෙනෙලා නිකන් තේ එක කහට එක පොඟවගෙන අද කුසගින්න නිවා ගන්නයි නැති. අද දහවල අද රාත්‍රිය සැන්ග්‍රිලා හෝටල් එකේ දවල් කෑම රෑ කෑම ගන්නයි නැති. ඒගොල්ලන්ට දැනෙන්නේ දිවයි රසය නිසා සිතක්. අර දුප්පත් අසරණ මිනිස්සයාටත් දැනෙන්නේ දිවයි රසය නිසා සිතක්. විඥාන වෙනස්ද? ඇයි ඒ? සංකාරපච්ච විඥාන. සංස්කාර තමයි මේ දෙක හැදුවේ. සංස්කාර කිව්වේ කර්මවලට. කුසල කර්ම, අකුසල කර්ම. කුසල සංස්කාර, අකුසල සංස්කාර. කුසල චේතනා, අකුසල චේතනා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සැප විඳින්න අවශ්‍ය නම් යම් කිසි කෙනෙක් පින් කරන්න. කුසල් කරන්න කිව්වේ ඒකයි. කැමති නම්. හැබැයි අනිත්‍යයි. අනිත්‍ය නම් යම් දෙයක් දුකයි. තමාගේ කැමැත්තට වෙනස් කරගන්න බෑ. පැහැදිලිද කියන එක. එහෙනම් දිවයි රසය නිසාත් දෙආකාරයක හැදෙනවද? තුන් ආකාරයකට හැදෙනවා මේ අකුසල අකුසල විපාක තමයි පෙන්නේ. හැදෙනව නේද එහෙම? කයයි පහසයි නිසා ශරීරය බාහිර පහස ඒ අනුව හැදෙනවා. ඒකට කියනවා දුක්ඛ සහගත කාය විඥාන කියනවා. සුඛ සහගත කාය විඥාන කියනවා. උදාහරණයක් ගත්තොත් දුප්පත් අසරණ තැනක ඉන්න මිනිස්සයා ගේ ගෙදර දාලා තියෙන ඇදී දාලා තියෙන නිදාගන්න ලෑල්ලක් නැද්ද? දැන් ඔයත්තන්ගේ නිවස් වල සාමාන්‍ය සුව පහසු ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට තියෙනවා. අර මාලිගාවල් වල ඉන්න අයගේ කොහොමද? ආ කල්පනා කළ බෑ. කාය විඥාන. ඒතොර සැපසහගත කාය විඥාන කුසලේ විපාක. දුක්ඛ සහගත කාය විඥාන අකුසලේ විපාක. සංකාරපච්චය විඥාන. හරිද? තේරෙනවද කියන එක පැහැදිලි. සංස්කාර කිව්වේ රැස් කෙරුවා. රැස් කරපු ආකාරයට නෙමෙයිද දැන් ලැබිලා තියෙන්නේ? මනෝ විඥාන. දැන් අර මාලිගාවල් වල ඉන්න අය කල්පනා කරන ඒවා එහෙන් රූප දැකලා අතීතයේ වෙච්ච සිදුවීම් පිළිබඳ ඒවත් ප්‍රණීතයි. මේ හොඳ මිහිරි හඬවල් අහලා ඒ පිළිබඳව කල්පනා කරන ඒවත් ප්‍රණීතයි. නාසයෙන් අතිශය සුගන්ධයන් ආග්‍රහණය කළා ඒවා කල්පනා කරන ඒවා ප්‍රණීතයි. ගත් ආහාර අතිශය ප්‍රණීතයි. ඒ ආහාර පිළිබඳව කල්පනා කළා ඇති වෙන සිතුවිලිත් ප්‍රණීතයි. විඳ කයෙන් විඳ සැප පිළිබඳව කල්පනා කළා ඒ ඇති කරගන්න සිතුවිලිත් ප්‍රණීතයි. මනෝවිඥාන. මනසයි අර අරමුණු නිසා මනෝවිඥාන. ඒකෙත් තියනද? එතකොට යත්තට සැප විපාක අර දුප්පත් අයට මොකද? ඒගොල්ලෝ රූප පිළිබඳව කල්පනා කරනවා. ඒගොල්ලන්ට එන්නේ දෝමනස්ස සහගත මනෝවිඤ්ඤාණ. එහෙන් කනෙන් එනවා දුක්මසු සහගත මනෝවිඤ්ඤාණ. නාසයෙන් එන්නේ දුක්මසු සහගත මනෝවිඤ්ඤාණ. දිවෙන් එන්නේ ඒ පාන් කැල්ල කහට එකේ පොඟවගෙන කෑවේ. ඒ දිව නිසා ඒ එන්නේ දුක්මසු සහගත චිවහා විඤ්ඤාණ. ලෑල්ලේ නිදාගත්ත උදේ නැගිටිනකොට ඇඟට එහෙම් පිටින් අමාරුයි. දුක්ඛ සහගත කාය විඥාන. ඒ පිළිබඳව කල්පනා කරනකොට එන්නේ දෝමනස් සහගත මනෝ විඥාන නෙමෙයිද? දෝමනස් සහගතයි කියන්නේ දුක්මසු සහගතයි. මනසින් විඳිනවා. මොනවද විඳින්නේ? පුජ්‍යලයක් නෙමෙයි විඳින්නේ සිතක් හැදෙනවා විතරයි. ඒ සිත නාම ධර්ම. ඒ නාම ධර්ම හදන්න උපකාර උනේ මොනවද? රූප ධර්ම. ඒ නිසා තමයි මම මේ දේශනා මාලාව තුළම පැහැදිලි කරන්නේ මුළු විශ්වයේම තියෙන නාම රූප දෙකක්. එතනින් එහාට කිසි දෙයක් හොයන්න එපා. හම්බෙන්නෙත් නෑ. මේ සියල්ල නාම රූප දෙක බුදුරජාන් වහන්සේ පැහැදිලි කරා මහණෙනි මම මුළු විශ්වයේම මේ කරුණු දෙක තුල පනවනවා. මොකද්ද? සබ්බසෝ නාම රූපස්මි. සබ්බ කියන්නේ සියලුම. සෝ නාම රූපස්මි. නාම රූප දෙක තුල පනවන්නේ. එහෙනම් අපි චතුරාර්ය සත්‍ය හොයන්නත් ඕනේ නාම රූප දෙකෙන්. ඒකනේ අවබෝධය අවසානයේ චතුරාර්ය සත්‍ය. ඒක තියෙන්නේ නාම රූප දෙකේ. එහෙනම් මේ දෙකක් තුල තමයි අපිට මේ සෑම දෙයක්ම හොයා ගන්න ඕනේ. ඒතොර එහෙනම් විඥාන කියන මේ ධර්මතාවයන් දැන් පැහැදිලිද? ඇහෙන් කනෙන් නාසයෙන්. එතකොට ඇහැයි රූපයයි. ඒ දෙක රූප ඒ හැදුණු සිත් නාම. කනයි ශබ්දයයි රූප ඒ අනුව හැදුණු සිත් නාම. නාසයයි ගන්ධයයි රූප ඒ අනුව හැදිච්ච සිත් නාම. දිවයි රසයයි රූප. රූප කිව්වේ සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපය. තමයි රූප කියන්නේ. ඒතොර දිවයි රසයයි රූප ඒ අනුව හැදුණු සිත් නාම. ශරීරයයි පහසයි රූප පහස සීතෝෂණ දෙකත් සුද්දාෂ්ටක කලාපයේ ඒ රූප ඒ නිසා හැදුණු සිත් නාම. මනස නාම මනසින් ගත අරමුණු වල රූප අරමුණු කළොත් ඒ සුද්දාෂ්ටක කලාපය සතර මහා ධාතු විඳීම අර විඳ ස්වභාවයන් තියෙනවනේ. හඳුනාගත් ස්වභාවයන්. ඒ අනුව බලවත් වෙච්ච ස්වභාවය. ඒවට කියන්නේ වේදනා සංඥා සංකාර. විඳිනවා හඳුනා ගන්නවා බලවත් වෙනවා. ඒ නාම ධර්මයන්. ඒතකොට නාම ධර්මයන් මනසෙන් අරමුණු කරනවා. දැන් මොනවද හම්බුනේ? නාම රූප දෙකක් නේද තියෙන්නේ. ඊට වඩා දෙයක් නෑ. ඒතකොට මේ සියල්ල සිද්ධ වුණේ සත්‍යයකට පුච්චලයකටද? නෑ. සිත කියන්නේ නාම ධර්මයක්. තේරුණාද? සිත කියන්නේ නාම ධර්මයක්. දැන් මේක හොඳටම තවත් වෙන් කරගන්න පුළුවන් අපි දන්නවා තථාගතයන් වහන්සේ මේ දෙතිස් කුණප කොටාස කියලා වෙන් කළා තියෙනවා. කුණප කොටස් 32ක් දන්නව නේද? කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මන්සන්, නහරු, අට්ටි, අට්ටි මිච්ඡා යදි වශයෙන්. ତොර කෙල සෙම සොටු කඳුළු දහඩිය ලේ සරවාද. දැන් මේව එකින් එක බලන්න. කෙල කියන්නේ රූප. සෙම කියන්නේ රූප. දැනගත්තේ කොහෙන්ද? සිතින් ඒ නාමය. කෙල කියන්නේ රූප ඒ පිළිබඳව දැනගත්තේ සිතින් ඒක නාම ධර්මයක්. මේ නාම රූප පහසෙන් වෙන් කරගන්න පුළුවන් ආකාරය මේ කියන්නේ. කෙස් කියන්නේ රූප කෙස් කියලා දැනගත්තේ සිතින් නාම ධර්මයක්. ලොම් කියන්නේ රූප දැනගත්තේ සිතින් නාම ධර්මයක්. නිය කියන්නේ රූප දැනගත්තේ සිතින් නාම ධර්මයක්. කයයි සිතයි කියලා දෙකක් තියෙනවද? තියෙනවා කයයි සිතයි කියලා දෙකක්. එහෙනම් කයේ අඩංගු ශරීරයේ අඩංගු දේවල් රූප. ඒ පිළිබඳව ඇති වෙන සිතුවිලි නාම වෙන මොනවද තියෙන්නේ? එතකොට සතර මහා ධාතු හෙවත් සුද්දාස්ත්‍රක කලාපයක් තියෙනවා. සිතුවිලි ටිකක් හට ගන්නවා. පුජ්‍යලෙක් නෑ නේද? හම්බෙනවද පුජ්‍යලෙක්? එහෙනම් අපි ඇයි මේ දාගෙන ඉන්නේ සත්‍යයක් පුජ්‍යලෙක් කියලා? අවිද්‍යාවේ හැටි. ඒ අවිද්‍යාවේ හැටි. විද්‍යාවට එනවා කොයි වෙලේ හරි. අපේ සිතට අනුගත වෙලා තියෙන සිතේ සනිටුහන් වෙලා තියෙන පුජ්‍යලෙක් හැටියට. ඒ අනාදිමත් කාලයක් තිස්සේ ආපු ස්වභාවයයි. නමුත් බෞද්ධ දර්ශනය තුළ උගන්වන්නේ නිස්සත්ත්ව නිච්චීව. සත්‍යයක් නැහැ, ජීවියක් නැහැ. මේ නාම රූප දෙකක ක්‍රියාවක් තියෙනවා. ඒක අවබෝධ කරගන්න. ඒක තමයි ඉස්සෙල්ලාම ඕනේ නාම රූප පරිච්ඡේද ඥානෙ. නාම රූප පිරිසිඳ දැනගන්නා උනුවන. තේරෙනවද? ඒ පිළිබඳව කරන පරීක්ෂණය තුළ ඇති වෙනවා තවත් නුවණක්. ඒකට කියනවා සම්මර්ෂණ ඥානය. ඉස්සෙල්ලා මෙන්නේ සම්මර්ෂණ ඥානය. ඊට පස්සේ ඒ සම්මර්ෂණය කිරීම තුළ උපදින්නේ පළවෙනි උපදින ඥානය තමයි නාම රූප පරිච්ඡේද ඥානය. ඥාන ටිකක් උපදවා. ඒ කියන්නේ නුවණ අපට උපදවා ගන්න තියෙන්නේ. නුවණ දියුණු කරගන්න තියෙන්නේ. එහෙනම් දැන් විඥානය පිළිබඳ පැහැදිලිද? එතකොට දැන් මමද බලන්නේ? බලන්න පුච්චලෙන් මේක ඇතුලේ නැහැ. ඇහැයි රූපය නිසා සිතක් හැදුනා. කනයි ශබ්දය නිසා සිතක් හැදුනා සිත නාම කනයි ශබ්දය රූප කොපුච්චරෙක් ඒ අරක සතර මහා ධාතුන් ඒ දෙක නිසා මේ සිත හැදුනේ තේරෙනවද කියන එක කනයි ශබ්දය කියන්නේ සුද්දාස්ත්‍රක කලාපය ඒ දෙක සම්බන්ධ වීම නිසා නේද මේ සිත හැදුනේ නැත්තම් හැදුන්නේ බාහිර ශබ්දයක් කනේ ගැටුනේ නැත්තම් සිතක් හදන්න බෑ දැන් බිහිරි පුච්චලයක් කියනවද මට ඇහුණා කියලා බෑ එයාට කියන්න බෑ අන්ධය කියනවද මම දැක්කා කියලා බෑ. ඇයි? ඇස විකෘති. ඒ කියන්නේ ඇස නෙමෙයි විකෘති වෙලා තියෙන්නේ. අර සතර මහා ධාතු විකෘති කරලා තියෙන්නේ. ඇස කියන්නේ සතර මහා ධාතු සුද්දාස්ත්‍රක කලබ. ඒක විකෘති කරලා තියෙන්නේ. ඒතකොට ඒ සිත හදන්න බෑ. සිත කියන්නේ නාම ධර්මයක්. ඒතකොට බලන්නකො මේක ඇතුලේ සිතක්වත් තියෙනවද කියලා. ඔක ඇතුලේ සිතක්වත් නැහැ. ඒකත් හේතුන්ගෙන් හටගන්නේ. දැන් මේ හේතුන්ගෙන් නෙමෙයිද හටගන්නේ? පැහැදිලිද මං කියන්නේ? එහෙනම් අපි රැවටිලා නේද ඉන්නේ? ඒ රැවටීම තුල තමයි කෙලස් එන්නේ. ලෝභය ඇති වෙන්නේ කාට කියලාද හිතන්නේ? මට. අලෝභය ඇති වෙන්නේ මට කියලා තමයි හිතන්නේ. නෑ, ලෝභය කියන්නේ සිතුවිල්ලක්, අලෝභය කියන්නේ සිතුවිල්ලක්. දේශය කියන්නේ සිතුවිල්ලක්, අද්දේශය මෛත්‍රිය කියන්නේ සිතුවිල්ලක්. ඉතින් සිතුවිලි දෙක වෙනස් කරන්න තියෙන්නේ. කෙනෙක් මෛත්‍රී කරන්නේ කෙනෙකුට ලෝභයක් නැහැ. ඇයි? ලෝභය කියන්නේ සිතුවිල්ල. අලෝභය කෙනෙකුට අලෝභයක් නැහැ. අලෝභය කියන්නේ සිතුවිල්ල. මෝහය කෙනෙකුට මෝහයකුත් නැහැ. මෝහය කියන්නේ සිතුවිල්ල. ඒ කියන්නේ ලෝභයටයි දේශයටයි ඉඩ දීම තමයි මෝහය කියන්නේ. ඒතර මාන්නේ කාටද? නෑ. මාන්නේ කියන්නේ සිතුවිල්ල. තේනවා. දිට්ටි කියන්නේ සිතුවිලි. විචිකිච්ඡා කියන්නේ සිතුවිලි. නාම ධර්මයන්. මේ සිත තුළ ගොඩ නැගෙන කෙලෙස්. ඒතර කෙලස් ගොඩනැගෙන්නේ අවිද්‍යාව නිසා. කෙලස් හදන්නේ ඇයි? මමනේ මේවා කරන්නේ ඔක්කොම. නෑ මේ නාම රූප දෙකේ ක්‍රියාව දැක්කදාට අයියෝ මේ කවුද කරන්නේ මේ කරන කෙනෙකුත් නෑ පුච්චලයකුත් නෑ විඳින කෙනෙකුත් නෑ කරන්නෙකුත් නෑ විඳින්නෙකුත් නෑ කාරකේකුත් නෑ වේදකේකුත් නෑ හැබැයි හේතුන්ගේ සකස් වීමත් තුළ පැවැත්මක් තියෙනවා. ඕක අල්ලගත්තා මම කියලා. ඔක අල්ලගත්තා මගේ කියලා. දැන් මම කියන්නේ කොහොකටද ඔක? සතර මහා ධාතුන්ට මම කියනද? ආ එහෙනම් මේ බුලත් එක්ක සතර මහා ධාතු. ආ මේක සතර මහා ධාතු. මේ ශාලා ඔක්කොම සතර මහා ධාතු මේ තියෙන සීලමය සුද්දාස්ඨික කලාප. ඉතින් දේව නිසානේ මේ සිත් හැදෙන්නේ. ඒතර සිතට මම කියනවද? දැන් කොහොමම? දැන් කෙස්වල මම ඉන්නවද? එහෙනම් ලොම් වල ඉන්නවද? නිය දත් වල ඉන්නවද? නෑ ඔක්කොම සුද්දාස්ඨික කලාප. බලන්නකො අපිව මුලා කරලා තියෙන විදිය, රවට්ටලා තියෙන විදිය. අපි මේකට රැවටිලා අපි අහුවෙලා අපි අපේ සිත් දූෂ්‍ය කරගෙන තියෙනවා. සිත් කිලිටි කරගන්නවා අපි. ධර්ම අවබෝධය තුළ සිත පිරිසිදු වෙනවා. ඒ පාරිශුද්ධ භාවය තමයි අපට ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඇයි? පිරිසිදු සිතට විතරයි දුක්ඛාරය සත්‍ය අවබෝධ වෙන්නේ. සමුදාය සත්‍ය අවබෝධ වෙන්නේ. නිරෝධාරය සත්‍ය අවබෝධ වෙන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාාරය සත්‍ය අවබෝධ වෙන්නේ පිරිසිදු සිතට. අපිරිසිදු සිතට බෑ. ඒ නිසා තථාගතයන් වහන්සේ ඕක කරගන්න ක්‍රමයක් කිව්වා. සිත ගැන බලන්න. සිත ගැන බලන්නේ මොකද? හදලා තියෙනද මොකක් හරි? නෑ. තාක්ෂණය මොනතරම් දියුණු වුණත් සිත බලන්න එකක් හදන්නේ හදන්නත් බෑ. හැබැයි බලන්න පුළුවන් උපකරණයක් බුදුරජාණන් වහන්සේ අපිට දුන්නා. සිතම තමයි. සිත බලන්න තියෙන්නේ. දැන් උදාහරණයක් කියන්න. දැන් උදේට කෑවනේ කෑම. දැන් ඒ කෑම එකක් මෙතන පේන්නේ නැහැ නේද? හැබැයි සිතින් මතක් කළොත් දකින්නේ නැති. ඉතින් බලන්නකො සිතින් සිත ගැන බැලුවා නෙවෙයි. ඒතර ඒ වෙලාවේ ඒ ආහාර ගත්ත හැටි, එතිවිච්ච ආහාර දැන් මෙතන ඉඳන් බලන්න බැයිද? කොහෙන්ද බැලුවේ? ඉතින් සිත සිතින් සිත ගැන බැලුවේ. තේරෙනවද? ඒ ආහාර ටික සකස් කළේ සිත මූලික වෙලා නෙමෙයිද? ආහාර ටික ගත්තේ සිත මූලික වෙලා නෙමෙයිද? සිත කියන්නේ පෑ ආහාර ගන්න කියලා නැත්තම් ගන්න. එතකොට සිත සිතින් සිත ගැන බලනවා. ඊට පස්සේ සිත හඳුන ගන්න. එයි. බලන්න නැතුව හඳුන ගන්න බෑ. බලන්න නැතුව හඳුනන්න බෑනේ. ඒකනේ අර පෙරට් එකට ගේනකොට බෙඩ් සීට් එකෙන් වහලා අරන් ඉන්නේ. එතකොට හඳුනන්න පුළුවන්ද? බෑ. හරි ඒක ඉවත් කළොත් එහෙනම් බලන්න ඕනේ නේද හඳුනගන්න. ඉතින් සිත ගැනත් එහෙමම තමයි. බලන්න ඕනේ හඳුනගන්න. ඒකර හඳුනාගත්තාම තමයි වෙන් කරගන්න හරි පහසුයි. මේ නරක සිතුවිලි මේ හොඳ සිතුවිලි. පාලනය වෙන එතනදී. හයි මම නරක සිතුවිලි අයින් කරනවා. මට එපා මගේ හිත කිලිටි කරන, හිත දූෂ්‍ය කරන, සිත අපිරිසිදු කරන සිතුවිලි එපා මට. අයින් කරනවා. එතකොට ඉතිරි වෙන්නේ මොනවද? පිරිසිදු සිතවිලි විතරයි. අන්න පාලනය කරනවා. ඒතර පළවෙනි එක සිත ගැන බලන්න ඕනේ. දෙවෙනි එක හඳුනා ගන්න ඕනේ. තුන්වෙනි එක පාලනය කරන්න ඕනේ. පාලනය කියන්නේ නරකේව ටික අයින් කරා හොඳ ටික විතරක් තියාගත්තා. එතකොට සිත පිරිසිදුද නැද්ද? පිරිසිදු සිත ශනේ තැන්පත් වෙනවා. සමාධිය. අපේ ඇවිල්ලා කියන සමාධියක් එන්නේ නැහනේ හාමුදුරනේ මං කොච්චර භාවනා කරන්න හැදුවත් ආල මං එක එක කමටහන් ගන්නවා අනේ හාමුදුරනේ මගේ හිත සමාධිය වෙන්නේ නැහැ ඉතින් මං කියන ඉතින් අපිරිසිදු සිත සමාධිය වෙන්නේ සිතක් පිරිසිදු වෙච්ච ගම සමාධියද නැද්ද ඒ පාලනය කළ තියෙන නරකේව ටික අයින් කළා එතකොට පාලනය කරපු සිත පිරිසිදුයි පිරිසිදු සිත හිටිනවා එක තැන පිරිසිදු සිත දියුණු කරන්න පුළුවන් අපිරිසිදු සිතක් දිනු කලේ නෑ බුදුරජාණන් වහන්සේ. පිරිසිදු සිතයි දිනු කලේ. පිරිසිදු සිත දිනු කලේ. තේරෙනවද? එහෙනම් අපි දැන් තාම බැරි වෙලා තින්නේ අමනාපෙන්න බෑ ඇත්ත මේක. අපේ සිත කෙලසෙනවා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, මාන්නෙන්, ditthියෙන්, විචිකිච්ඡාවෙන්, තීන මිද්දෙන්, උද්ධච්චයෙන්, අහිරිකෙන්, අනෝතප්ප මේ දසක් ක්ලේශයන්ගේ නිරන්තරයෙන්. එතකොට බැලුවා, හඳුනාගත්තා, පාලනය කරා පිරිසිදුයි පිරිසිදු සිත දියුණු කරන්න පුළුවන් කෑගත්තා. සියලුම කෙලස් ටික ප්‍රහීනයි. පැහැදිලිද කියන එක. එතකොට දැන් නාම ධර්මයෙන් නාම ධර්මයේ ජය ගන්න තියෙන්නේ. ශරීරයේ තීච්ඡාවක කුණු වෙලා යන එකක්. ඔක ලෙඩ වෙන එකක්, ඔක paludu වෙන එකක්, ඔක තුවාල වෙන එකක්, ඔක විනාශ වෙන එකක්, ඕක ගැන හොයන්න එපා. හොයන්න සිත ගැන. ජය ගන්න ඕනේ කවදා හරි. බුදුවරු ජය ගත්තා. රාතන් වහන්සේලා ජයගත්තා පස්සේ බුදුවරු ජයගත්තා නේ මාර්ගඵලලාභීන් භව ගණනකට සීමා කරගත්තා සෝවාන් වෙච්චයි හතකට සීමා කරගත්තා සක්‍රුදේ ගාමි වෙච්චයි එක භවයකට සීමා කරගත්තා අනාගාමි වෙච්චයි කාම ලෝක වලට ආවෙම නැහැ කාම ලෝක වලට ආවෙම නැහැ රාහත් වෙච්චයි ඊතර වුණා අපි තාම සසරේ අවිද්‍යාවයි තණ්හාවයි හින්දා. අවිද්‍යාවයි තණ්හාවයි කියන්නේ කෙලෙස්. සිත කෙලෙසනවා සිත දූෂ්‍ය කරනවා. එහෙනම් විඥාන පිළිබඳව දැනගත්තා. ආ. දැන් හොයන්නේම විඥාන නේ. හොයන්නේ විඥාන. ආයි වෙන කිසි දෙයක් නෙමෙයි. ඔය රෑඩ රූපాయని ගායෙන් වාඩි වෙලා හොයන්නේ මොනවද කියලා බලන්නකො. ඇහෙන් රූප දැකලා සිත් නෙමෙයිද හොයන්නේ? කනින් ශබ්ද අහලා සිත් නෙමෙයිද හොයන්නේ? කාමරේ දුර්ගන්ධ දැකන ගැහුවා එයා ප්‍රශ්න එකක්. නාසයෙන් ගන්ධයක් ආග්‍රහණය කළ සිත් නෙමෙයිද හොයන්නේ? ප්‍රණීත ආහාරයක් ඕනේ අනුභව කරන්න. දිවෙන් රසයක් විඳලා සිත් නෙමෙයිද හොයන්නේ? නිදා ගන්න ඕනේ බිම නම් නිදා ගන්න බෑ ආච්චි අම්මා හරි කමන්නේ ආන්සි පුටුවට දාලා මං යන්න ඕනේ ඇඳට. හොයන පහස සිතක් නෙමෙයිද හොයන්නේ? මනසෙන් අරමුණු අරන් සිත් හොයන්නේ. විඳින පුච්චලයක් නැහැ. තේරෙනවද? ඒ නිසා ධර්ම දේශනාව අවසන් කරනවා දැන් කාලය ඉවරයි. අවිද්‍යාවයි තණ්හාවයි නැති වෙන්න තමයි ක්‍රමානුකූලව බණ කියන්නේ. දැන් පැහැදිලිද විඥානය? දැන් බලන්න කොච්චර කිව්ව අදත් ගිහින් හොයන්නේ විඥානම තමයි. ඒ හැටි ඒ අවිද්‍යාවේ හැටි. ඒ පුච්ච දැන් පුච්චලියෝ නෑනේ මෙතන. ඒ තමයි අවිද්‍යාවේ තණ්හාවේ හැටි ඒ. අපි ওই දෙක තමයි නැති කරගන්න ඕනේ. ওই දෙක නැති කරගත්ත දාට අපි මේ සංසාරයෙන් මිදලා යනවා. සංසාරයෙන් එතර වෙනවා. හොඳයි. ධර්ම දේශනාවදී කාලයත් එක්ක ධර්ම දේශනාව අවසන් කරනවා. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වච්චා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු